සසරින් නිවනට කියන මාතෘකාව යටතේ මේ අවස්ථාව වෙනකොට අපි දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි කලින් සඳහන් කළා අපට අවශ්‍ය කරනවා ඥාන නමයක් උපදවා ගන්න. එයින් පළවෙනි ඥානය උද්‍යව්‍යා ඥානයයි. ඒ උද්‍යව්‍යා ඥානය අපි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ යම් ආකාරයකට ඇති කරගෙන යම් ආකාරයකට ශක්තිමත් කරගත්තා. දැන් ඒ උදයව්‍ය එතකොට උදය කියන්නේ හට ගන්න වැය කියන්නේ නැති වෙනවා. දැන් අපි මෙතන ඉඳලා දකින්න ඕනේ වැය. ඒ කියන්නේ භංගය. භංග ඥානයකට කියන්නේ ඒ වැය වෙන ස්වභාවය, නැති වෙන ස්වභාවය, භංග වෙන ස්වභාවය නුවණින් දැක ගැනීම භංග ඥානයයි. මේ භංග ඥානය නිවැරදිව දකින්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි එක අරමුණක් අරගෙන ඒ අරමුණේ අපි උදේවැය දකිනවා. ඒ අරමුණ දකින්නේ මනසින්. උදේවැය දකින්නේ මනසින්. ඒතොර ඒ දැකපු සිතෙත් භංගය දකින්න පුළුවන් නම් එහෙනම් භංග ඥානය කියන එක ශක්තිමත් වෙනවා. ඒක අවශ්‍යයි. ඒක ඕනේ. මොකද උද්‍යව්‍ය ඥානයට පස්සේ තියෙන භංග ඥානය. ඒ කියන්නේ අපි දන්නවා රූපය කායශ චිතක්ෂණ 17යි. ඒතකොට චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. ඒතර ඉපද බවක් දකින්නවා බිඳින බවක් දකින්නවා. ඒකත් බලන සිත ඒ සතත් ඒ සිතත් ඉපද බිඳිනවා. දැන් ඉපදෙන බව දකිනවා බිඳෙන බව ආයසනේම බිඳෙනවා. එහෙනම් බිඳෙන බව නැවත නැවත දකින්න ඕනේ බිඳෙන බව. මොකද හට ගන්න ශනේම් බිඳෙනවා ඊට පස්සේ දැන් අපි උදය දැක්කා. ඒ උදය දැක්කේ ප්‍රත්‍යෙන් උදය දැක්කේ. ඒ කියන්නේ උපකාරයෙන් තමයි හට ගන්නව දැක්කේ. හැබැයි බින්දෙන්න උපකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හටගන්න විතරයි උපකාරයක් අවශ්‍ය වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපිට සද්දය පිළිබඳව සිතක් හදන්න නම් උපදින්න නම් කණයි රූප කණයි ශබ්දය යෝනි. කණයි ශබ්දය එකතු වෙච්ච තැන ශබ්දය පිළිබඳව සිතක් උපදිනවා කියන බව අපිට දැන් පේනවා. හැබැයි ඉපදිච්ච සිතේ භංගය ආ ඒ සිතේ භංගය දකින්න ඕනේ. ඒ කියන්නේ සෝත විඥානෙ. ඒතර සෝත විඥානේ භංගය දකිනවා නම් ඒ කියන්නේ හටගත්ත ශනේම ඒ දේ සිද්ධ වෙනවා. ඒතර ඒ භංගය දකිනවා නම් ඒක නුවණක්. ඒක ඥානයක්. හැබැයි ඒ ඥාණයෙන් දැක්ක ඒ භංගය ඒ ඥානයත් බින්දන බව දකිනවනම් ඒ කියන්නේ සිතත් මොකද සිතින්නේ දැනගත්තේ. ඒතර සිතින් දැනගත්තා නම් ඒකත් ඉපදෙන බව දකින්න ඕනේ. ඒකත් බින්දෙන බව. ඒක බින්දෙන බව දකින්න තියෙන්නේ ඊළඟ සිතින්. ආ ඒ සිතෙත් භංගය දකින්න ඕනේ. එතකොට ඒ සිතත් ඇති වෙනවා ඇති වෙන සැනෙම නැති වෙනවා. එතකොට ඒ සිතෙත් භංගය දකින්න ඕනේ. ඒ කියන්නේ විනාශක් ස්වභාවය. භංගය කියන්නේ ආයි දකින්න නැහැ. ආයි එතන ඒ ස්වභාවයක් නැහැ. ඒ සිත ඇතිවෙච්ච සැනෙන් නැති වෙනවා. ඒතොර ඒ නැතිවෙච්ච බව දැනගත්ත සිත ඒකෙත් භංගය දකින්න පුළුවන් නම් ආ එහෙනම් භංග ඥානය කියන එක ප්‍රකට වෙනවා. දැන් ඉස්සෙල්ලා අපි ඇති කරගත්තේ උදේ වේ ඥානය. උදේ දැක්කා උපකාරයට අනුව. හැබැයි භංගයට හෙවත් විනාශයට ඒ උදේ කියන්නේ හට ගන්නවා ඒ හටගන්න ස්වභාවය විනාශයට ප්‍රත්‍යක් අවශ්‍ය වෙන්නේ නැහැ. උපකාරයක් අවශ්‍ය වෙන්නේ. යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ප්‍රත්‍යයෙන් හටගත්ත යම් දෙයක් ඇත්නම් ඒ දේ තුල තියෙන ෂණ විනාශයක්. ෂණේම අතුරු දහන් වීමක් නැතිවීමක් භංගයක්. අන්න ඒකයි දකින්න ඕනේ. ඇයි ඒක දකින්නේ? යදනිච්ඡං තන් දුක්ඛං. අයම වෙනවා නම් ඒක දුකක්. අන්න දුක කියන එක සත්‍යයක් කියලා අවබෝධ කරගන්න ඒ බංගය දකින්න ඕනේ. දැන් මේ ඥාන උපදිනකොට අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒතර ප්‍රත්‍යයෙන් උපදින බව දැක්කහම අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. මොකද අපි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ අවස්ථා තුනේම අපිට මෙනෙහි කරන්න තියෙන කරුණු තුනයි. ඒ කියන්නේ තුන් ආකාරයකින් මෙනෙහි කරන්න තියෙන්නේ ඒ තමයි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්. එහෙනම් අනිත්‍ය වශයෙන් අපිට වැටහෙනවා අර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ඇති කරගත්ත යම් ආකාරයක අනිත්‍ය ස්වභාවය තවදුරටත් මෙනෙහි කිරීම තුළ ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරා එතකොට උද්‍යව්‍යා ඥානයත් උපදවා ගත්තා. ඒ උද්‍යව්‍යා ඥානය ඉපද බිඳින බව, ඇතිව නැති වෙන බව අපි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගත්තා. හැබැයි ප්‍රකට කරගත්ත අනිත්‍ය ලක්ෂණය ඒ ස්වභාවය දුකයි කියන එක තේරෙනවා නම් මොකද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය නම් දුකයි කියන කාරණේ. අපිට නුවණින් විමසුවාම ඒක සත්‍යයක් කියන එක පැහැදිලි වෙනවා. මොකද යම් දෙයක් නিত্য නැත්තම් ස්ථිර නැත්තම් පවතින්නේ නැත්තම් ඒක හැමපිටින් දුකක්. පවතිනවා නම් ස්ථිර නම් නিত্য නම් අහෙමනම් සැපයි කියලා ගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් ලෝකේ නැහැ. එහෙනම් අනිත්‍ය තුල දුක තියෙනවා. ඒතර දුක නම් තනං අපි කැමති නැහැ. දුක දුකට අපි කැමති නැහැ. ඒ දුකට කැමති නැති ඒක අපිට අපි බාර ගන්න සූදානම් නැහැ. දුක. අපි බාර ගන්න සූදානම් සැප. හැබැයි සැප කියන දෙයක් මොහතකටවත් මේ ලෝකේ නැහැ. ආස්වාදයක් තියෙනවා. ඊ타ත්ම සුළු මද ආස්වාදයක් තියෙනවා. සැපක් කියලා දෙයක් නේ. අපි හිතනවා නම් ඒ ආස්වාදය තමයි සැප කියලා. ඒක වැරදි. ඒ නිසා නිවැරදිව අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගත්තාම නිවැරදිව දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගත්තාම නිවැරදිව අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්තාම විශේෂයෙන් අනාත්ම ලක්ෂණය අනාත්ම ලක්ෂණය ආත්ම දිට්ඨියට ඉඩ නැහැ ආත්ම දිට්ඨිය අවසන් කරනවා ආත්ම දිට්ඨිය කියලා කියන්නේ පවතින දෙයක් ගැන. ඒතර අනාත්ම ලක්ෂණයෙන් කරන්නේ පෙන්වන්නේ පවතින දෙයක් නැහැ කියන එක. මොහතකටවත් පවතින දෙයක් නැහැ කියන එකයි අනාත්ම ලක්ෂණය තුළ පෙන්වන්නේ. එහෙනම් අපි නැවත නැවත විමසන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒතර ඒ තුළ අපිට එනවා අර උද්‍යව්‍ය ඥානය තවත් ටිකක් ශක්තිමත් වෙනවා. ඒ වගේම බංග ඥානය. ඊට පස්සේ එන්නේ බයතුපට්ඨාන ඥානය. ඒ කියන්නේ බය වෙනවා. හැබැයි බය වෙන්න නම් බයතුපට්ඨාන ඥානෙන්න නම් අර උද්‍යව්‍ය ඥානය, ඒ වගේම භංග ඥානය හොඳටම මනසට අනුගත වෙන්න ඕනේ. හොඳට සිතට අනුගත වෙන්න ඕනේ. සිතට ස්ථාවර වෙන්න ඕනේ. ඇති වෙනව නැති වෙනව. එතකොට දැන් ඇති වෙනව නැති වෙනව දැක්කා. දැන් නැති වෙන බවම පේනවා. ඒ කියන්නේ හට ගන්නව පේන්නේ නැහැ කියන එක නෙමෙයි හට ගන්නව පේනවා. හැබැයි ඒ හට ගන්න එකේ අවසානයට අපි සිත තියෙනවා. ඒ කියන්නේ භංගයට. අන්න එතකොට තමයි බයතුපට්ඨාන ඥානය ඇති වෙන්නේ. අනිත් කාරණය තමයි මේ බයතුපට්ඨාන ඥානය ඇති වෙන්නේ සත්‍ය වශයෙන්ම ලෝකේ ලෝකේ ශුන්‍යයි කියන කාරණය තුල. ලෝකේ හිස් ශුන්‍යයි. මොකද මේ ශුන්‍යතාවය ඕනේ අපට නිමිති වලින් අපේ සිත බැහැර කරගන්න. ප්‍රනීතතාවයෙන් සිත බැහැර කරගන්න ශුන්‍යතාවය අරමුණු කරන්න ඕනේ. මොකද තියන්නේ ශුන්‍යතාවයක්. ශුන්‍ය කියන්නේ මුකුත් නැහැ කියන එක. ඒ මුකුත් නැහැ කියන්නේ අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියා නම් මොහතකට හරි මම කියලා ඒ මම කියන ස්වභාවයෙන් හිස් අපි මොහතකට හරි හිතාගෙන හිටියානම් මගේ කියලා මගේ කියන ස්වභාවයෙන් හිස්. අපි මොහතකට හරි හිතාගෙන හිටියානම් පවතින දෙයක් තියෙනවා කියලා ඒ පවතින ස්වභාවයෙන් හිස්. ඒකට කියන්නේ අවිපරිණාම ස්වභාවය කියලා කියනවා. අවිපරිණාම ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ විපරිණාම ස්වභාවයක්. විපරිණාමයි කියන්නේ ෂණයෙන් පෙරලනවා. ඒතර ෂණයෙන් වෙනස් කරනවා. ෂණයෙන් තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. අන්න ඒක තමයි එහෙනම් ඒක දකිනවා නම් යම් කිසි කෙනෙකුට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. කියන්නේ ශණයක් තුළ වෙනස් කරනවා. හටගන්න ශණේ නැති වෙනවා. අවිපරිණාම ස්වභාවය. ඒතර මම කියන ස්වභාවයෙන් හිස්. මගේ කියන ස්වභාවයෙන් හිස්. සැප ස්වභාවයෙන් හිස්. ආත්ම ස්වභාවයෙන් හිස්. නিত্য ස්වභාවයෙන් හිස්. මෙන්න මේක ඊ타මත්ම නිවැරදිව සිතට ඇතුල් කරන්න ඕනේ සිතට අනුගත කරන්න ඕනේ. මොකද අපි කොච්චර මේ පිළිබඳව විමසුවත් පරීක්ෂා කළත් නැවත මේ මම කියන සංඥාවට වැටෙනවා. සිත නැවත වැටෙනවා මේ මම කියන සංඥාවට. නැවත නැවත වැටෙනවා නම් ආයි නැවත නැවත අපි අනුගත වෙන්නේ අවිද්‍යාවට. මොකද අපි පරීක්ෂණය තුළින් මම කියන ස්වභාවය මනසින් අයින් කරලා ආයි සම්මුති ලෝකේ අපි ටික කාලයක් ජීවත් වෙනකොට ආයි මම කියන ස්වභාවය සිතට අනුගත වුණොත් අර අපි දැකපු දර්ශනයෙන් වැඩක් වෙන්නේ. ඒ දර්ශනය ස්ථාවර වෙනවනේ. ඒ කියන්නේ මම කියන ස්වභාවයක් නැහැ කියන එක. මම කියන ස්වභාවයෙන් හිස් කියන එක. මගේ කියන ස්වභාවයෙන් හිස්. නিত্য ස්වභාවයෙන් හිස්. සැප ස්වභාවයෙන් හිස්. එතකොට තමයි දුක අවබෝධ වෙන්නේ. සැප ස්වභාවයක් නැහැ කියන එක. සැප ස්වභාවයෙන් හිස් කියන එක අවබෝධ වුණොත් එතකොට දුක කියන එක අවබෝධ වෙන්නේ. සැපයි කියලා හිතන තාක්කල් දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. යම් දෙයක් පවතිනවා කියලා හිතන තාක්කල් අනිත්‍ය ප්‍රකට වෙන්නෙත් නැහැ, අනිත්‍ය දර්ශනය වෙන්නෙත් නැහැ. පවතිනවා කියලා හිතුවොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පවතින දෙයක් නැහැ කියලා. පවතින දෙයක් නැහැ. ඇයි පවතින දෙයක් නැහැ කියන්නේ හට ගන්න ශනේයෙන්ම බිඳෙන නිසා. හට ගන්න ශනේයෙන් බිඳෙන නිසා තථාගතයන් වහන්සේ දේශනා කරා පවතින දෙයක් නැහැ. පවතින්නේ නැහැ කියන එක නෙවෙයි පවතින දෙයක් නැහැ. මොකද දැන් නැහැ කියන වචනය නැහැ කිව්වොත් අර උච්ඡේද දිට්ඨියට වැටෙනවා. තියනවා කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. ඒතර උච්ඡේද දිට්ඨියට සාස්වත දිට්ඨියටත් මැදින් යන්න ඕනේ. මැද්දෙන් යන්න ඕනේ. එතකොට අපිට දකින්න වෙන්නේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන කාරණේ. හැබැයි හට ගැනීම තුල තියෙන භංගයයි. ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒතර දැන් ප්‍රත්‍යයෙන් හට ගන්න බව අපිට තේරෙනවා ස්පර්ශය ස්පර්ශය නැමැති ඵලය හට ගන්න නම් ආයතන නැමැති ප්‍රත්‍යය ඕනේ. ආයතනය ප්‍රත්‍යය නොවුනොත් ස්පර්ශ නැමැති ඵලය හට ගන්න බෑ. හැබැයි ඒ ස්පර්ශය නැමැති ඵලය හටගත්තට ඒ ස්පර්ශයේ තියෙන්නේ භංගය. භංගය කියන්නේ චිතක්ෂණයක් තුළ නැහැ. අන්න ඒක දකින්න පුළුවන් නම් ඒක නිවැරදිව සිතට ඇතුල් කරන්න පුළුවන් නම් භංග ඥානය ඇති වෙනවා. එයි. ආයතන ප්‍රත්‍ය වීමෙන් විතරයි ස්පර්ශය නැමැති ඵලය හැදෙන්නේ. එතකොට ප්‍රත්‍යයෙන් හටගත්ත ඵලයක්. ඒ කියන්නේ උපකාරයෙන් හටගත්ත දෙයක් තමයි ස්පර්ශය. ඒතර ස්පර්ශයේ තියෙන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යංකින්ච සමුදය. ඒතර සමුදය හේවත් හේතුන්ගෙන් හටගත්තේ. හේතු කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒ ප්‍රත්‍යය තමයි ආයතන. චක්කායතනය ප්‍රත්‍ය නෝනනම් අපිට දැකීමේ සිත හදන්න බෑ. එතකොට චක්කායතනය ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට අසත් ප්‍රත්‍යයයි බාහිර රූපයක් ප්‍රත්‍යයයි. දෙතර එතන ස්පර්ශයත් ප්‍රත්‍යයයි. ඒ කරුණු තුන එකතු වෙන තැන එනං ස්පර්ශයක් තියෙනවා. එහෙම නැත්නම් එතකන් ස්පර්ශයක් නැහැ. එතකන් විඥානයකුත් නැහැ. කරුණු දෙක සම්බන්ධ වෙන තැන ස්පර්ශය අවිඥානයි. ඒතර කරුණු තුන එකතු වෙනවා එතන ස්පර්ශයක් තියෙනවා. එහෙනම් ඒක අලුතෙන්ම හටගත්ත ධර්මතාවය. හැබැයි හටගත්තේ යංකින්ච සමුදය ධම්ම. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන්ුයි හටගත්තේ. සබ්බන්තන් නිරෝධ ධම්මං හටගත්ත සණෙන් භංගය අන්න භංග ඥානය. එතකොට අපි ගන්නවා දිව ගම්මුක. දැන් දිව අපි දන්නවා සතර මහා ධාතුව ගේ ක්‍රියාවක් කියන එක. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නැත්තම් දිවක් නැහැ කියන එක අපි දන්නවා. ක්‍රියාව නැත්තම් දිවක් නැහැ. ඒතර ක්‍රියාවක් දිවක් තියනවා කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. ඇයි? තියනවා කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. ඒ තියනවා කියන්නත් බැරි තියනවා කිව්ව සාස්වත දිට්ඨියට වැටෙනවා. නැහැ කිව්ව තුච්ඡේ දිට්ඨියට වැටෙනවා. දෙකට මැදියෙන් යනවා. මැද්දෙන් යන්න ඕනේ දෙකට. ඒ කොහොමද? ප්‍රත්‍යයෙන් හටගත්ත ඵලයක්. ඒ කියන්නේ උපකාරයෙන් හටගත්ත. ඒතර උපකාරයෙන් හටගත්තේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි උපකාර වුනේ. ඒතර යංකින්ච සමුදය. ආ. ඒ වගේම වර්තමාන භවයේ අර කම්ම චිත්ත ඍතු ආහාර කියන නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍යය. ඒ තමයි සමුදේ. ඒතර යංකින්ච සමුදය ධම්ම. හැබැයි සබ්බන්තන් නිරෝධ ධම්ම. හටගත්ත සනේ බිඳිනවා. මං මේට කලිනුත් පැහැදිලි කරා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ ධාතුන් හතර එකකට තනියෙන් එන්න බෑ කියලා. ඒකට තනියෙන් එන්න බෑ. ඇහැට පේනන නොපෙනෙන පුංචි දූවිල්ලක ගත්තත් පේන නොපෙනෙන පුංචි දූවිල්ලක ගත්තත් ඒකෙත් ඔය හතරම තියෙනවා. අටමක් තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජා කියන හතරක් තියෙනවා. එහෙනම් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරට තනියෙන් එන්න බෑ. හැබැයි තනියෙන් ඒ හතරම එකට ආවත් රැඳෙන්න පුළුවන් චිතක්ෂණ 17යි ශණයෙන් ඉවරයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යංකින්චි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මං යදනිච්ඡන් තං දුක්ඛං. එතකොට ප්‍රත්‍යයෙන් හටගත්ත යම් ධර්මතාවයක් නැත්නම් ඒ ධර්මතාවයේ තියෙන ස්වභාවය තමයි ෂණයෙන් විනාශ වීම ඒක තමයි බංග ඥානය. දැන් බංග ඥානය උනේ අපිට. උද්‍යව්‍ය ඥානයට පස්සේ. ඒතර බංග ඥානය නිවැරදිව දැනගන්න ඕනේ, මනසට අසු කරගන්න ඕනේ, ඇතිවන ශරණෙන් නැති වෙන බව ඒ කියන්නේ යංකින්ච සමුදය ධම්මා සම්බන්තන් නිරෝධ ධම්ම. ඒතර එතන අපි දුක කියන කාර්ය සත්‍යයක් කියන එක අපි තේරුම් ගන්න ඕනේ යදනිච්ඡන් තන් දුක්ඛ. මහණෙනි එහෙනම් දුකක් ඒක. එයි ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ යංකින්ච සමුදය ධම්මා සම්බන්තන් නිරෝධ ධම්ම ශරණෙන් නොපෙනියනවා. ඒ ශරණෙන් නොපෙනියනවා නම් ඒක දුකක්. ශරණෙන් අතුරුදහන් වෙනවා නම් ඒක දුකක්. යද නිච්ඡන් තන් දුක්ඛං. ආ එහෙනම් ඒක දුකක්. සබ්බන්තන් නිරෝධම. එහෙනම් ශණයක් තුල අපට මේ උරුම කලේ දුක කියන කාරණය අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ කාර්ය සත්‍යයක්. ප්‍රත්‍යයෙන් හටගත්ත යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ශණයෙන් අතුරු දහං ඒ බංගයයි ඒ නැතිවීමයි යදනිච්ඡන් තන් දුක්ඛ. එහෙනම් ඒක දුකක් කියන කාරණය අපි තේරුම් ගත්තොත් අපි තේරුම් ගන්නවා දුක කියන කාර්ය සත්‍යයක් කියන. ඒතර යංකින්ච සමුදය ධම්මං කියනකොට අපි දැන් තේරුම් ගන්නවා හේතුවෙන් හටගත්තා කියන එක. දුකට හේතුවක් තියෙනවා. හේතුවෙන් හටගත්. ඒතර හේතුව තමයි මූල හේතුව තමයි තෘෂ්ණාව. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් තමයි හටගත්තේ. එහෙනම් තෘෂ්ණා ප්‍රත්‍යයෙන් හටගත්තා නම් මොකද තෘෂ්ණාව මූලික වෙලා තෘෂ්ණා මූලික වෙලා නම් හටගත්තේ. එතකොට හටගත්ත ස්නේම් බිඳෙනවා නම් අපිට මේ ඇලීමෙන් ස්වභාවයෙන් ඇති වැඩක් නැහැ. ඇලෙන ස්වභාවයෙන් ඇති වැඩක් නමුත් අපේ සිත ඇලෙනවා. ඒ ඇලෙනවට කියන්නේ තණ්හාව. එහෙනම් තණ්හාව අයින් කළොත් ඒතර යදනිච්ඡන්තං දුක්ඛං එහෙනම් දුක ඒ කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං යදනිච්ඡන්තං දුක්ඛං ඒතර එහෙනම් ඒක දුකක් ඒතර සමුදය කියන එක අයින් කළොත් යම් කිසි සමුදය ධම්මස් එතකොට නිරෝධ වෙන්න දෙයක් නැහැ. එහෙනම් නිරෝධය අවසන්. ඒ කියන්නේ භංගේ එහෙනම් ඒ කියන්නේ බිඳෙන්න දෙයක් නැහැ හටගත්තේ නැත්තම්. හටගත්තොත් නේ බිඳෙන්නේ. හැබැයි හටගන්න හේතුවෙන්. ඒ තමයි සමුදය. ඒතර යම් කිසි සමුදය ධම්මා සබ්බන්ත නිරෝධ ධම්මා සනෙන් අතුරුදහන් යදනිච්ඡන් තන් දුක්ඛා එන එක දුකක්. ඒ කාර්ය සත්‍ය. ඒතොර ඒ දුක කියන තැනට අරන් ගියේ සමුදයෙන්. ඒතර සමුදය තමයි එන තෘෂ්ණාව. තෘෂ්ණාව නිසා තමයි මේ දුක. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. දුක නැති කිරීමක් තියෙනවා. නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. මේ හතරට කියන්නේ චතුරාර්ය සත්‍යය. එහෙනම් අපි දැන් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. ඥාන දර්ශන විසුද්ධියේදී අපි ඵලය උපදවා ගන්න පුළුවන්. නැත්නම් මෙතනදිත් ඉතින් මාර්ගයට අනතුරුව ඵලය උපදවන්නත් පුළුවන්. දැන් සෝවාන් මාර්ගයට අවතීර්ණය වෙනවා කියන්නේ ආත්ම දිට්ඨිය අයින් වුණොත්නේ සෝවාන් කියලා කියන්නේ. ආත්ම දිට්ඨිය තියෙන තාක්කල් චුල්ල සෝතාපන්න වෙන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහින්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ ආත්මවාදය ආත්ම දිට්ඨිය ප්‍රතික්ෂේප කළා. තථාගතයන් වහන්සේ පෙන්වුවේ ආත්මයක් නැහැ කියන එක. අපි ආත්මයක් තුළින් බලනවා නම් අපට කවදාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහින්න බෑ. සෝතාපන්න කියන වචනේ තේරුමම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිමීට බැස්සා. චුල්ල කියන්නේ ඒකයි. චුල්ල කියන්නේ හිමීට. සෝත කියන්නේ සැඩ පහරට. ආපන්න කියන්නේ අවතීර්ණ වුණාහිවත් බැසගත්තා. හිමින් සැරේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි බැසගත්තා. ඒ කියන්නේ සම්මා දිට්ඨි. එතකොට සම්මා දිට්ඨිය අපි උපදවාගත්තා. සමාධිට්ඨිය උපදවාගත්තේ කොහොමද? ආත්මදිට්ඨිය අයින් කළා. ආත්මදිට්ඨිය අයින් කරන තාක්කල් සම්මාදිට්ඨියට නිවැරදි වෙන්නේ නැහැ. එතකන් තියෙන්න පුළුවන් කම්මස්සකතා සම්මාදිට්ඨිය. විපස්සනා සම්මාදිට්ඨියක් තියෙයි. හැබැයි විපස්සනා සම්මාදිට්ඨිය ස්ථිර වුණොත් අන්න එතන සම්මාදිට්ඨිය. කියන්නේ විදර්ශනා ඥානය, විදර්ශනා නුවණ විදර්ශනා ප්‍රඥාව ස්ථීර වුණොත් සහතිකනම් ගැටලුවක් නැත්තම් එහෙනම් සම්මාදිට්ඨිය. උතර සම්මාදිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සා කියන්නේ චුල්ලසෝතාපන්නයි. උතර චුල්ලසෝතාපන්නයි කියන්නේ ආත්මදිට්ඨිය වලින් ගැලවුණා කියන එක. විෂයාකාර ආත්මදිට්ඨිය. ඒතර ආත්මයකට දාන්න බෑ. දැන් ආත්මයකට දාන්න බැරි බව අපි මේ ධර්මතාවයන් කොටස් වලට වෙන් කරලා බෙදලා අපි බලන්න ඕනේ ආත්මද අනාත්මද කියන එක. ආත්මයක් තියෙනවා. ආත්මය කියන්නේ පවතින දෙයක්. දැන් අපි ශරීරයේ ගම්මු කෙස්. කෙස් කියන්නේ පවතින දෙයක්ද? නෑ. මොහතකට මොහතකටවත් පවතින්නේ එයි. එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒතොර ඒ සතර මහා ධාතුන්ටත් අපි දැන් මීට කලින් පැහැදිලි කරා අදත් කියනවා මේ සතර මහා ධාතුන්ට තනියෙන් ඉන්න බෑ. මේ සතර මහා ධාතුන්ට තනි තනියෙන් ඉන්න බෑ. මෙතන හතරක් නේ තියෙන්නේ. සතර කියන්නේ හතරට. මහා භූත. තර භූත කියන්නේ පේන්නේ නැති නිසා. සතර මහා භූතයෝ. මේ සතර මහා භූතයේ හතර දෙනාගෙන් එක්කෙනෙකුට තනියෙන් ඉන්න බෑ. ඇයි? ඒ හතර දෙනාම තමයි ඉන්නේ. ඒ එක්කෙනෙකුට තනියෙන් එන්න බැරි අනිත් තුන් දෙනා ආධාර කරන්න ඕනේ යාට එන්න. එතකොට හතර දෙනාම එනවා. ආපෝ ධාතුවට තනියෙන් එන්න බෑ. එයාට එන්න නම් අනිත් තුන් දෙනාම ඕනේ. තේජෝ ධාතුවට තනියෙන් එන්න බෑ. එයාට එන්න අනිත් තුන් දෙනාම ඕනේ. ඒ කියන්නේ ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, වායෝ ධාතුවත්. වායෝ ධාතුවත් තනියෙන් එන්න බෑ. එයාට එන්නත් තේජෝ ධාතුවක් තෝනේ, ආපෝ ධාතුවක් තෝනේ, පඨවි ධාතුවක් තෝනේ. මේ හතරෙන් එකකට තනියෙන් එන්න බෑ. එනවනම් යම් තැනකට, යම් දෙයකට, යම් රූපයයි කියලා අපි කතා කරන යම් දෙයකට එනවනම් මේ හතර දෙනාම ඕනේ එන්න. හැබැයි හතර දෙනා එහෙනම් එක්කෙනෙකුට තනියෙන් එන්න බැරි නම් එහෙනම් එතන තියෙන ශුන්්‍යතාවයක්. ඒ කියන්නේ පටවි ධාතුව ශුන්‍යයි. ඒ තනියෙන් ඉන්න බෑනේ. ආපෝ ධාතුවට තනියෙන් ඉන්න බැරි නම් එයා හිස් එකෙන් වැඩන්නේ. තේජෝ ධාතුවට තනියෙන් ඉන්න බැරි නම් ආයෙනම් ඒක හිස්. වායෝ ධාතුවට තනියෙන් ඉන්න බැරි නම් එනම් හිස්. හතර දෙනාම ඕනේ එන්න. මේ හතර ආත්මයකට දාන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ හතර දෙනා ඔවුනොවුන්ට උපකාර කරමින් චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යන නිසා. ඒ නිසා තමයි ආත්මයට දාන්න බෑ කියන්නේ. ආත්මය කියන්නේ පවතින දෙයක්, තියෙන දෙයක්. දිගින් දිගට යන දෙයක්. එහෙම යන්නේ නැහැ. මේ ධර්මතා හතර හතර දෙනාම එකට එනවා, එකටම නැති වෙනවා චිතක්ෂණ 17ක් තුල. ඒ නිසා තමයි ආත්මයට දාන්න බෑ කියන්නේ. ආත්මය කියන්නේ පවතින දෙයක්. තියෙන දෙයක්. එතකොට එහෙනම් ඒ එවැනි ධර්මතා හතරකින් නිර්මාණය වෙලා තියෙන යම් ධර්මතාවයක්. කෙස් නම් එතකොට කෙස් කියලා දෙයක් තියනවාද? නෑ. එයි නෑ කියන්නේ. දැන් නෑ කියන්නත් බෑ. මොකද බුදුරජාණන් වහන්සේ නෑ කිව්වේ නෑ. තියනවා කිව්වෙත් නෑ. එතකොට ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මතාවයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ප්‍රත්‍යය තමයි අර පඨවි ආපෝ තේජෝ වායෝ හැබැයි ඒ ඒගොල්ලන්ට තනියෙන් එන්න බෑ කෙනෙකුට. හතර දෙනාම එකට එනවා එක චිතක්ෂණ 17 ඒගොල්ලන් ඉවරයි. දැන් එහෙනම් පොඩ්ඩක් කල්පනා කරන්න ආත්ම දිට්ඨිය කියන එක තිබුණා නම් මෙච්චර කල් ආත්ම දිට්ඨිය අනිවාර්යෙන් අයින් කරගන්න වෙනවා. අනිවාර්යෙන් අයින් කරගන්න වෙනවා. ඇයි? ආත්මයක් නැහැ කියන එක. ආත්මයක් නැහැ කිව්වොත් හැබැයි උච්ඡේද දිට්ඨියට වැටෙනවා. ආත්මයක් තියනවා කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා ওই වච්චගොත්ත කියන කීප දෙනෙකුට පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ. මොකද ඒ කාලේ හිටිය මේ බ්‍රහ්මණයෝ බමුණෝ ඒ අනිකුත් අන්‍ය තීර්ථකයෝ අන්‍ය පරිබ්‍රාජකයෝ අන්‍ය ආගමිකයෝ ඒගොල්ලෝ සෑම එක්කෙනෙක්ම කිව්වේ සමහර අය කිව්ව ආත්මයක් තියෙනවා කියලා සමහර අය කිව්ව ආත්මයක් නැහැ කියලා. ඉතින් සමහර අය කිව්ව ආත්මයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියලා. ඒක අර මේ ප්‍රශ්නෙන් ග්ලිස්සලා යamak. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ. ඒ කියන්නේ ආත්මයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම කිව්වහම ඒකේ කෙරවලක් ගන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ ආත්මයක් නැහැ කිව්වෙත් නෑ ආත්මයක් තියෙනවා කිව්වෙත් නෑ. දැන් අර වච්චගොත්ත කියන බ්‍රහ්මණය කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහපුවාම ආත්මයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ වචනයක්වත් කතා කළේ නෑ. වචනයක්වත් කතා කළේ නෑ. ටික වෙලා බුදුරජාණන් වහන්සේ දිහා බලන් හිටියා. බලන් ඉඳලා ඇහුවා ස්වාමීනි එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ මේ ආත්මයක් නැද්ද? දැන් ඒත් කතා කළේ නෑ. වචනයක්වත් කතා. ඇයි මේ කතා නොකර නිකා හිටියේ? එතකොට ආත්මයක් තියෙනවද කියලා අහපුවාම වචනයක්වත් කතා කළේ නෑ. දැන් බලාගෙන හිටියා මේ ඔව් හෝ නෑ හරි පිළිතුරක් දෙයි කියලා. නමුත් කිසිම පිළිතුරක් දුන්නේ නෑ. ටික වෙලා මොන දිහා බලන් ඉඳලා ආයිත්‍යවස් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ එහෙනම් ආත්මයක් නැද්ද? දෙයකටත් වචනයක් කතා කරේ නෑ. ඇයි මේ කතා කළේ නැත්තේ? ආනන්ද හාමුදුරුවෝ ඒ ප්‍රශ්නේ ඇහුවා. ආනන්ද හාමුදුරුවෝ මේක දැක්කා මේ වච්චගොත්ත බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ ප්‍රශ්න දෙකක්. ආත්මයක් තියෙනවද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආත්මයක් තියෙනවද? දැන් බුදුරජාණන් කතා කෙරුවෙම නේ. ඊට පස්සේ ආත්මයක් නැද්ද? ඒකට කතා කෙරුවෙම නේ. දැන් ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඇයි මේ වච්චගොත්තට උත්තර දුන්නේ නැත්තේ? බෝවහන්සේ ඕන කෙනෙක් ආවම ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. මේ ප්‍රශ්නේ විසඳලා දෙනවා. ඒ ගැටලුව විසඳනවා. නමුත් ඔබවහන්සේ මේ වච්චගොත්තගේ ගැටලුව විසඳුවේ නැහැ නේ. ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ නේ ඔබවහන්සේ. ඇයි ඒ කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද වච්චගොත්ත හැවි ආත්මයක් තියනවාද කියලා. මම ආත්මයක් තියනවා කිව්වනම් සාස්වතගත ඒ කියන්නේ ලෝකේ පවතින දෙයක් තියනවා කියන අදහස ඒගොල්ලන්ගේ ස්ථිර වෙනවා. දැන් ඒගොල්ලන් හිතාගෙන ඉන්නේ ආත්මයක් තියනවා කියලානේ. ආත්මයක් කියන්නේ එහෙනම් ස්ථිර දෙයක් තියෙනවා, පවතින දෙයක් තියෙනවා. මං ඕක කියලා උත්තර දුන්නා නම් ආ එහෙනම් ආත්මයක් තියෙනවා, පවතින දෙයක් තියෙනවා. මේක භවයෙන් භවයට යනවා. ආත්ම දිට්ඨිය ගන්නවා. සාස්වත දිට්ඨිය ගන්නවා. ඊට පස්සේ අහුවානේ එහෙනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආත්මයක් නැද්ද කියලා. මම නැහැ කියලා උත්තර දුන්නා නම් උච්ඡේද දිට්ඨිය ගත්තා. මොකද සමහර අය එදත් හිටිය අදත් ඉන්නවා. අදත් ලෝකේ විශාල පිරිසක් ඉන්නවා පුනර්භවයක් නැහැ කියන අය. කියන්නේ අනාගත භවයක් නැහැ කියලා ඒ සිතුවිල්ල එල්ලිලා ඉන්න අදත් විශාල පිරිසක්. ලෝකේ ස්වභාවයක්. ඉතින් සමහර කෙනෙක් කියනවා ලෝකය තියෙනවා කියලා. සමහර කෙනෙක් කියනවා ලෝකය නැහැ කියලා. සමහර කෙනෙක් කියනවා සත්‍ය උපදී කියලා. සමහර කෙනෙක් කියනවා සත්‍ය උපදින්නේ නැහැ කියලා. සමහර කෙනෙක් කියනවා සත්‍ය උපදීද නූපදීද කියලා. උපදින්නත් පුළුවන් නූපදින්නත් පුළුවන් කියලා. එහෙමත් කියනවා. මේ විවිධ ආකාරයේ දිට්ඨිය එදත් තිබ්බා අදටත් තියෙනවා. එතන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද දැන් මම අර වච්චගොත් නැවත අහපු ප්‍රශ්නෙට ආත්මයක් නැද්ද කියලා මම නැහැ කියලා කිව්වා නම් එහෙනම් උච්ඡේද දිට්ටි ගත්ත. ඒ කියන්නේ පුනර්භවයක් නැහැ කියලා ගත්ත බමුණ එදා හිටියා. එහෙනම් ඒ බමුණන්ගේ මතය හරි. එතකොට අපි බුදුරජාණන් වහන්සේත් ඒක ස්ථිර කළා. එහෙනම් අපේ මතය හරි, අපි කියන ධර්ම තමයි හරි කියලා එහෙනම් ඒ උච්ඡේද දිට්ටි ගත්ත බමුණන්ගේ අරමුණ ඉටි වෙනවා කිව්වා. ආයිත් බුදුරජාන් වහන්සේ දේශනා කරන ආනන්ද වච්චගොත්ත ආත්මයක් තියෙනවද කියලා අහපු වෙලාවේ මං ආත්මයක් තියෙනවා කිව්වා නම් මං කොහොමද මේ අනාත්මයි කියලා ධර්ම දේශනා කරන්නේ අනාත්මයි කියලා මම එතකොට අනාත්මයි කියන්නේ ආත්මයට විරුද්ධ වචනේ. ඒ කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි ආත්මයයි කියලා හිතන්න එපා කියන එකයි කියන්නේ. නැහැ කියන්නෙත් නැහැ තියනවා කිව්වෙත් නැහැ. ඒ දෙකටම උත්තර දුන්නේ නැහැ. එතකොට ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මම දේශනා කරන්නේ සියලු සංස්කාර ධර්මය අනාතයි අනාත්මයි කියලා. සියලු සංස්කාර ධර්ම අනාත්මයි කියලා මම දේශනා කරන්නේ. ඉතින් එහෙම දේශනා කරන මට ආත්මයක් තියනවද කියලා ආපු වෙලාවේ ආත්මයක් තියනවා කිව්වනම් මගේ ධර්මය ප්‍රතික්ෂේප වෙනවනේ. මගේ ධර්මය බොරු වෙනවා. ඒ නිසා මම උත්තර දුන්නේ නැහැ. අර ආත්මයක් නැද්ද? එහෙනම් නැද්ද කියලා ආපු වෙලාවේ මම නැහැ කිව්වනම් ආ එහෙනම් මෙච්චර කල් අපිට ආත්මයක් තිබ්බා. දැන් එහෙනම් ආත්මයක් නැහැ කියලා එහෙනම් ඒ දික්ටි ගත්ත බමුණ හොඳටම මුලා වෙනවා කිව්වා. හොඳටම රැවටෙනවා කිව්වා. ඒ නිසා මම උත්තර දුන්නේ නැහැ කිව්වා. දැන් මේ කරුණ පැහැදිලි කරාම ඔයත්තන්ට තේරෙන්න ඕනේ එහෙනම් ආත්මයක් තියෙනවා කියනවද ආත්මයක් නැහැ කියනවද ආත්මයත් ආත්ම කියන සංකල්පයම වැරදි. ඒ සංකල්පයම වැරදි. ආත්මයක් ගැන බෞද්ධ දර්ශනය තුල කතා කරන්නේ නැහැ. කතා කරන්නේ අනාත්ම ලක්ෂණය ගැන. ඒ කියන්නේ ලෝකයේ පවතින දෙයක් ගැනයි බුදුදහම කතා කරන්නේ. ලෝකේ නොපවතින දෙයක් බුදුදහම කතා කරන්නේ. ඒ කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ආත්මයක් තියෙනවා කියන එකත් නෙමෙයි. එහෙනම් එතකොට අනාත්මයි කියන වචනේ තේරුම අපි නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් අනිත්‍ය ලක්ෂණය අපට පේනවා උද්‍යව්‍ය ඥානය තුළින්, ඉපද බිඳීම තුළින්. මනස, සිත, සිතුවිලි ඒ සෑම දෙයක්ම එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. දැන් අපි ඒක දැක්කා. හොඳට මෙනෙහි කරලා. ඒක අපි අවබෝධ කරගත්ත තේරුම් ගත්තා. ඒ උද්‍යව්‍ය ඥානය තුළින් ඒ නিত্য නැහැ. ඒ කියන්නේ අනිත්‍යයි කියන එක අපි යම් ආකාරයකට අවබෝධ කරගත්තා. ඒතර දුකයි කියන එකත් අපි යම් ආකාරයකට අවබෝධ කරා මේ පටිච්ච සමුප්පාද ධර්මයත් එක්ක සම්බන්ධ කරලා ගලපලා. බැලුවා දුකයි කියලා. අනිත් එක අපි පීඩන ස්වභාවයක් අවබෝධ කළා. මේ නාමකයටත් රූප කයටත් දෙකටම නිරන්තරයෙන්ම තියෙන පීඩනයක් පීඩනයක් ඇති කරනවා. නිරන්තරයෙන් මනසට වද දෙනවා. මේ ඇස ඉදිරියට දාලා රූප බලන්න කියලා අපේ සිතට වද දෙනවා නිරන්තරයෙන්. කන ඉදිරියට දාලා මිහිරි ශබ්ද අහන්න කියලා අපිට වද දෙනවා. ඒ වගේම නාසය ඉදිරියට දාලා සුවඳ ආග්‍රහණය කරන්න කියලා අපිට වද දෙනවා, පීඩා කරනවා නිරන්තරයෙන්. දිව ඉස්සරහට දාලා මිහිරි රස විඳින්න කියලා අපිට මනසට පීඩා කරනවා නිරන්තරයෙන්, වද දෙනවා. කයෙන් පහස ලබන්න කියලා මනසට පීඩාවක් ඇති කරනවා වද දෙනවා මනස. ඉතින් මේක මහා කරදරයක්. මේක මහා වාදයක්. පුජ්‍යලයකුත් නැති, සත්‍යයකුත් නැති, කෙනෙකුත් නැති මේ මානසික පීඩනේ මානසික වදය හරි අපහසුතාවයක්. ඒතර ඒක දුකක් කියන එක අපිට තේරෙනයි පීඩන ස්වභාවයෙන්. අනිත් කාරණේ අපි දැන් පැහැදිලි කරගත්ත හොඳටම කාංකා විතරණ විසුද්ධිය වගේ ඒ විසුද්ධියෙන් මේ ප්‍රත්‍යයෙන්ම ඕනේ සකස් කරන්න කියන කාරණය. ඒ කියන්නේ උපකාරයෙන්ම ඕනේ හදන්න කියන්නේ. ප්‍රත්‍යයෙන් සකස් කරන්න ඕනේ කියන කාරණය. ඒ වගේම අවිපරිණාම ස්වභාවයෙන් හිස් කියන එකත් තේරුම් ගත්තා. ඒ කියන්නේ විපරිණාමයි කියන එක. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එකත් අපි තේරුම් ගත්තා. එහෙනම් ඒ ස්වභාවයන් දුකයි කියන එකත් අපි තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. ඒක සත්‍යයක් කියලා අවබෝධ කරගත්තා. ආර්ය සත්‍යය කියලාත් අවබෝධ කරගත්තා. එහෙනම් ඒතර අනාත්මයි කියන්නේ. ඒතර අනිත්‍ය කියන එකත් අපි හොඳට විග්‍රහ කරලා පරීක්ෂා කරලා අනිත්‍යයි කියලා නාම රූප දෙකේ අනිත්‍ය. ඒතර නාම රූප දෙක ගත්තාම සියලු දේවල් ගත්ත වෙනවා. විශ්වයේ තියෙන සියලුම දේවල් ඇතුල් කරලා තියෙන නාම රූප දෙක තුල. ඉතින් නාම රූප දෙක ගත්තාම මුළු විශ්වයම අපි ගත්ත වෙනවා. ඒතර තථාගතයන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා කිව්වේ ওই නාම රූප දෙකම අනිත්‍යයි කියන එක. එතන සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කිව්වේ නාම රූප දෙකම දුකයි කියන එක. එහෙනම් සිත කොහේ හරි පැවතුනත් ඒකත් දුකයි. එයි. ඒකනේ සබ්බේ සංඛාරා දුක්ඛා කිව්වේ. දර ලෝකියම කොටස් දෙකකට බෙදුවා නාමංච රූපංච කියලා. ඒතර සබ්බේ සංඛාරා දුක්ඛා කිව්වහම එහෙනම් ඒතර කොටස් දෙකයි නම් ලෝකේ තියෙන්නේ නාම රූප කියලා. ඒ දෙක තමයි තියෙන්නේ. එහෙනම් ඒ දෙකම දුකයි. ඒතර අනාත්මයි කියලා දේශනා. සබ්බේ සංඛාර අනාත්තා. අනාත්තා කියන්නේ ආත්මයක් නැහැ කියන එක. ආත්මයක් නැහැ කියන එක නෙමෙයි ආත්මයක් නෙමෙයි ඒක. ආත්මයකට දාලා බලන්න එපා. අනාත්ම ලක්ෂණය දකින්න. අනාත්ම ලක්ෂණය දකිනකොට අපිට අනිවාර්යයෙන්ම ආත්ම දිට්ඨිය බැහැර කරන්න ඕනේ. ඒතර මේ වෙනකොට ආත්ම දිට්ඨිය මනසින් බැහැර වෙලා තියෙනවා නම් අපි ඒකම සංයෝජන තුනක් නසනවා. සංයෝජන තුනක් නසන ඊ타මත්ම නිවැරදි මාර්ගයට අපි අවතීර්ණ වෙලා තියෙනවා. ඒකයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි ධර්මතාවයන් තුනේම අපි මෙනෙහි කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ කියන්නේ මෙනෙහි කරනවා කියන එක මෙනෙහි කරලා ඒකේ සත්‍ය අවබෝධයක් ඕනේ. නැත්තම් සිහි කරාට විතරක් හරියන්නේ. ඒක සත්‍යයක්, ඒක පරම සත්‍යයක්. මේ ලෝකේ සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මය දුකයි. සියලු සංස්කාර ධර්මයන් තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ වශයෙන් පවත්වන්නත් බෑ, පවතින්නෙත් නෑ. පවතින්නේ මොහොතකටවත් පවතින්නේ නෑ. අන්නේ ස්වභාවය නිවැරදිව තේරුම් ගන්න ඕනේ. මොහතකටවත් පවතින්නේ නැහැ කියන එක. මොහතකට හරි පවතිනවා නම් ආත්මයක්. ඒතර ආත්මයක් කියලා හිතන තාක්කල් සකය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන නැසෙන්නේ ආත්ම දිට්ඨිය බැහැර වෙච්ච දාට ආත්ම දිට්ඨිය සිතෙන් සහ මුලින් අයින් වෙච්ච දාට තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනමයින් වෙන්නේ ඒකට උපකාර කරන්නේ අනාත්ම ලක්ෂණය. ඒතර අනාත්ම ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණ දර්ශනයෙන් අපිට ආත්ම සංකල්පය අපේ සිතෙන් ඉවත් කරනවා. ඒතර අර යම් කිසි කෙනා අර කියවනේ ආත්මයක් තියනවාද කියලා අහපුවාම දැන් නැහැ කිව්වා නම් එහෙම ආ එහෙනම් මෙතරකල් ආත්මයක් තිබ්බා එහෙනම් දැන් ආත්මයක් නැහැ කියලා. ඒතර ආත්මයක් තියෙනවා කියලා හිතුවනම් එයා අනිවාර්යයෙන්ම සාස්ත්‍ව දිට්ඨියට වැටෙනවා. ආත්මයක් නැහැ කියලා හිතාගෙන ඉන්න එකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙනම් උච්චේද දිට්ඨියට වැටෙනවා. මේ දිට්ඨි දෙකෙන් අනිවාර්යයෙන්ම ගැලවෙන්න ඕනේ සම්මා දිට්ඨියට එන්න. ඒතර සම්මා දිට්ඨියට එන්න නම් යම්කිසි කෙනෙක් චුල්ලසෝතාපන්න වෙන්න ඕනේ. සෝවන් වෙන්නේ නැතුව එන්න බෑ සම්මා දිට්ඨියට. නිවැරදිව සම්මාදිට්ඨියට එන්න බෑ. මොකද ඒ සම්මාදිට්ඨිය කියන එක ස්ථිර වෙන්න ඕනේ. ස්ථිර වෙන්න ඕනේ සම්මාදිට්ඨිය. ඒ කියන්නේ මම නිවැරදිවම දැක්කා. ඒක ස්ථිරයි. ආයක කිසි ගැටලුවක් නැහැ. ඒතර ඒ තමයි අර ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මයන් හැටියට සියල්ල දකින්න ඕනේ. ඒ කියන්නේ නිවන හැර අනිකුත් සියලුම දේවල් මේ ලෝකයේ විශ්වයේ තියෙන අනිකුත් සියලුම දේවල් ප්‍රත්‍යයෙන් සකස් වෙනවා කියන එක. උපකාරයෙන් සකස් වෙනවා කියන එක. ඒක දැන් හොඳට පැහැදිලි වෙනවා මේකින් එක එකින් එක එකින් එක බලපුවාම. ඒ කොහමද? උපාදානය නැමැති ඵලය හටගන්න බෑ ඇලෙන සිතක් හදන්නේ නැත්තම්. ඒතර ඇලෙන සිත ප්‍රත්‍ය වුණොත් විතරයි උපාදානය නැමැති ඵලය හැදෙන්නේ. ඒතර ප්‍රත්‍යයෙන් හටගත්ත ඵලයක් කියන කාරණය තණ්හාපච්චය උපාදාන තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ කියන මේ ධර්මතා හතරෙන් විසඳන්න පුළුවන්. තෘෂ්ණාව කියන ධර්මතාවයට කියන්නේ ඇලෙන සිත. ඒ ඇලෙන සිතක් හැදුවොත් අපි ඒ ධර්මතේ ඇලි ඒ උපකරණය හෝ යම් දේ යම් දෙයකටනේ ඇලෙන්නේ. එතකොට එහෙනම් මේ දේ පිළිබඳව අපි සිතින් උපාදාන කරනවා. ඒ උපාදාන කරේ ඇයි? ඇලුන නිසා. ඇලුනේ නැත්තම් එහෙනම් උපාදානයක් නැහැ. එහෙනම් ඇලෙන සිතක් හැදුවේ නැත්තම් උපාදානයේ සිතක් හදන්න බෑ. ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙනම් ජරා මරණයක් හදන්න බෑ જાතියක් නැත්තම්. ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ජාතිය ප්‍රත්‍යය ජරා මරණ ඵලයට. ජරා මරණ වලට අපි කැමති නැත්නම් එහෙනම් ජාතියට කැමති වෙන්න එපා. ඒතර ජාතියට කැමති නැත්තම් භවයට කැමති වෙන්න එපා. භවයට කැමති නැත්තම් කර්මයන්ට කැමති වෙන්න එපා. කර්මයන්ට කැමති කර්මයට කැමති නැත්තම් උපාදානයට කැමති වෙන්න එපා. ඇයි? උපාදාන නිසා කර්ම කරන්නේ. ඒතර තෘෂ්ණාව නිසා උපාදාන කරනවා. එහෙනම් අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ යම් ධර්මතාවයක් හැදුවොත් එහෙනම් ඉදිරි ධර්මතාවය නිරන්තරයෙන්ම සකස් වෙනවා කියන කාරණේ. ඉදිරි ධර්මතාවය නිරන්තරයෙන්ම සකස් වෙනවා. එහෙම නැතුව ඉදිරි ධර්මතාවය හදන්න බැහැ මේ ලෝකේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ශුන්‍යයි. අපි මේ ශුන්‍යතාවය අපි දැන් ක්‍රමක්‍රමයෙන් මනසට ඇතුල් කරන්න ඕනේ හිස් කියන දේ. දැන් ඒක උපමාවකුත් උපමාවකනොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා ඒ තමයි දැන් අර ගහක් මීට කලින් අපි පැහැදිලි කරා මේ නැවත නැවත කියන්නේ උපමා එක්ක ගලපන්න මේ සිදුවෙන સિદ્ધාන්තය මේ සිදුවීම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ සිදුවීම මේ උපමා එක්ක ගලපන්න. අතු පහක් සහිත ගහක් තියෙනවා. වවුලෙක් රැට ඉගිලිලා ඇවිල්ලා පළවෙනියත් වහනවා. ඒ හොයන්නේ කෑමට යමක්. හොඳට පරීක්ෂා කරලා බැලුව එක කිසිම දෙයක් නැහැ. ගත යුතු කිසි දෙයක් නැහැ. දෙවෙනි අත්තට ගිහින් නැග්ගා. දෙවෙනි අත්තෙත් ඒ ආකාරයෙන්ම පරීක්ෂා කළා. කිසිම දෙයක් ගත යුතු දෙයක් නැහැ. හිස් මුකුත් නැහැ. තුන්වෙනි අත්තට නැගලා පරීක්ෂා කරලා බැලුවා. හැම තැනම පරීක්ෂා කෙරුවා වවුලා එල්ලිලා. ඒකෙත් නැහැ හිස්. තුන්වෙනි අත්තෙත් මුකුත් නැහැ. හතරවෙනි අත්තට නැගලා පරීක්ෂා කරා හොඳට පරීක්ෂා කළා බැලුවා හොඳට කැරකි කැරකි බැලුවා ඒකෙත් ගත යුතු කිසිම දෙයක් නැහැ ඒකත් හිස් හතරවෙනි අත්ත. පස්වෙනි අත්තට නැග්ගා පස්වෙනි අත්තට නැගලා පරීක්ෂා කළා නැවත නැවත පරීක්ෂා කළා හොඳට පරීක්ෂා කළා ඒත් ගත යුතු දෙයක් නැහැ ඒකත් හිස්. මේ තමයි උපමාව. ඒ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය තමයි අතු පහ. අන්න යම්කිසි කෙනෙක් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නිවැරදිව මෙනෙහි කරනවා නම් නිවැරදිව මෙනෙහි කරනවා නම් එයා මේ පහම දකින්නේ හිස්. මේකේ ගත යුතු කිසි දෙයක් නැහැ කියන එක. ඒතර හිස් කියන්නේ එහෙනම් මොකුත් නැහැ. හ්ම්. ඒකට නේ හිස් කියන්නේ. ඒ තමයි ශුන්්‍යතාවය. ඒ කියන්නේ රූපයක්වත් නැහැ හේතු සකස් වෙන්න කලින්. වේදනාවකුත් නැහැ හේතු සකස් වෙන්න කලින්. සංඥාවකුත් නැහැ හේතු සකස් වෙන්න කලින්. සංස්කාරයනොත් නැහැ හේතු සකස් වෙන්න කලින්. විඥානයකුත් නැහැ හේතු සකස් වෙන්න කලින්. යම් තැනක හේතු සකස් වුණාද එහෙනම් ඒ ධර්මතාවයන් දර්ශනය වේවි. රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන්, සංස්කාර වශයෙන්, විඥාන වශයෙන්. ඒ පහම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යයෙන්. හේතු ප්‍රත්‍යයෙන්. හේතු නැති තැන ඒ පහේ ක්‍රියාකාරීත්වයක් නැහැ. අනේ යම් කිසි කෙනෙක් ශුන්්‍යතාවය දකිනවා නම් ඒතොර ආත්මයකට දාන්න බෑ. ආත්මය කියන්නේ පවතින දෙයක්, තියෙන දෙයක්. ඒ පහෙන් එකක්වත් හේතු නැතුව පවතින්නේ නැහැ. හේතු නැතුව හේතු නැතුව හට ගන්නත් බෑ. පවතින පවතිනවා කියන වචනේ කොහොමවත් ගන්න බෑ. හටගන්නත් බෑ හේතු නැතුව. ඒක නිසා නිවැරදිව තේරුම් ගන්න, නිවැරදිව අවබෝධ කරගන්න. ඉතින් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි නියත වශයෙන්ම මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ නිවැරදි ලක්ෂණ තුල තුන තව තවත් ප්‍රකට කරලා තව තවත් නැවත නැවත අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා නැවත නැවත දුක්ඛ වශයෙන් සත්‍යක්මයි කියන එක මෙනෙහි කරලා අනාත්මයි කියන එක පරම සත්‍යක්ම කියන ඒ ස්වභාවයෙන් මෙනෙහි කරලා අපි ශුන්්‍යතාවය දකින්න ඕනේ. ශුන්්‍යතාවය කියන්නේ හිස් ගත යුතු දෙයක් නැහැ. වටිනා දෙයක් නැහැ. මුකුත් නැහැ. කියන ඒ ස්වභාවයට අපිට ගන්න ඕනේ මොකටද? නිවනට අවතීර්ණ වෙන්න ශුන්්‍යත අනිමිත්ත අපනිහිත. ඔය තුනෙන් එකක් ඕනේ. ওই තුනෙන් එකක් ඕනේ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත. එහෙනම් ශුන්්‍යතාවය තුල නිමිති ගන්න බෑ. ශුන්්‍යතාවය තුල නිමිති ගන්න බෑ. අනිමිත්ත අපනිහිත. කියන ධර්මතාවයන් තුනෙන් තමයි අපි නිවනට අවතීර්ණ වෙන්නේ. ශුන්්‍යතාවයෙන් අවතීර්ණ වෙන්න පුළුවන්. එතකොට ශුන්්‍යතාවයෙන් ඒ කියන්නේ ඒතකොට නිමිති ගන්න බෑ. ඒතර අනිමිත්ත. ප්‍රනීතතාවයක් දකින්න බෑ අපනීත. ඒ හිස් දෙක කොහොමද ප්‍රනීතතාවයක් දකින්නේ? ඉතින් නිවැරදිව මේ මගට අවතීර්ණ වෙන්න ධර්ම දේශනාව අවසන් කරනවා